මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාශූරි මුදලි නායක ශ්‍රෝමරත්න අවුරුදු කලබලයේ කෙමෙන් මැකී යතත් තරඟ පැවැත් වූ ආරච්චි වලව්වට යන්නේන අයගෙන් තාමත් අඩුවක් නැත. අවුරුදු උත්සවයේ වෙනුවෙන් තනූ තොරන්, සැරසිලි, මඩු, ඔන්චිල්ලා ආදිය තාමත් ගලවා ඉවත් කොට නැත. ඔන්චිල්ලා පැදීමට ගමේ ළමෝ තාමත් ඇති. බණ්ඩිරාල වැනි අය දිය යුතු යම් උදව්වක් ඇතොත් ඒ සඳහා ඇති යති. කෙලිලොල් ගෝමරී වැනි අය වලව්වට පැමිණ අවුරුදු සිරිත් ඉටු කරති. නෝකාඩ් වලින් බේරී හැකි ඉක්මනින්ම නෑගම් යන විදියක් ගැන මැණිකේ චිත්තාපර වෙයි. අද මුවන් පැලස්ස එතන් සිටයි. ඔන්න ඊළඟට මම අනේ මටනම් බයයි. අනේ මටත් දෙන්නකෝ. අනේ නැහැ මම බයයි. අනේ දෙන්නේ මට අනේ ඔය ඇටි ඔයා ඔයා ඉතින් අය අයියෝ මටත් ඕනේ ඔච්චිටි පදින්න. හා හා හා හා කවුද කවුද ඔය ළමයි කොහෙද කොහෙද උඹලා ඔය දුවගෙන යන්නේ? අනේ අනේ. ඈ කොහෙද දුවගෙන යන්නේ? ඈ දැන් අවුරුදු තරඟ සේරෝම ඉවරයිනේ. දන්නව නේද? ඉවරයි ඉවරයි. හා හා. බලා ඔය තනි පංගල මේ ඔන්චිලි පදිනකොට බැරි වෙලාවත් ඕකෙන් කෙත් දෙන්නේ ඔය ඔන්චිල්ලාව පල්ලේ දෙරි ගැහුනොත් ඈ අපිට නේද දොස් අහගන්න වෙන්නේ වට ඈ ඒක ඇත්තට ඉතින් මේ වුණාට අනේ මන් දන්නේ අපි ආරච්චි මාමට පොරොන්දු වෙනවා. අපි ආයෙත් අනේ අපිට පොඩ්ඩක් පදින්න දෙන්නකෝ. අනේ අනේ අපිට උන්චිලි පදින්න දෙන්නකෝ. අපි අපි හෙමිහිට. හෙමිහිට හෙමිහිට. හාපෝ මේ වත්තේ කැලේ ගෙදර ළමයි නෙවෙයි මේ ළමයි ඔහොම කීවට උන්චිල්ලාවට නැග්ගම බලන්න ඕනේ තියෙන උචාරුව බවරු වගේ බෑ <laughs> මේ වැඩේ කරන්ට ආරච්චි මහත්තයත් ඔන්න ඔය ඔන්චිල්ලාව ගලවලා දෙල්ලත් උඩට දාන්න. අනේ ගලවන්නේ බා. ගලවන්නේ තමත් ගමේ අවුරුදුනේ. අනේ අපි ටිකක් පැදලා යන්නම්කෝ. අනේ අපිට මොකුත් වෙන්නේ නැහැ. පරිස්සමෙන් පරිස්සමෙන් ළමයි ඔන්චිල්ලාවට මේ හොරකන්නේ එහෙම නෑ තේරුණාද? පරිස්සමෙන් ඈ. පරිස්සමෙන් පදින්නා. නෑ නෑ අපි හොරකන්නේ. ආ ආ හොඳයි හොඳයි හොඳයි. ආ ආ ඕන්න එහෙනම් මං තමයි ඔච්චරව ඉස්සලම පදින්න ඕනේ. හා හා ඔයා පදින්නකෝ හා හා හා. බුදං සරණින් වැල්පත අල්ලා ධම්මං සරණින් සිත ඉවසිල්ලා සංඝං සරණින් සොඳුරක වල්ලා පරිමු ඉතින් අපි රංගොන් චිල්ලා කොණ්ඩය පැටලි කොණ්ඩය බැඳලා රෙද්ද තදින් නොකෑ මා පිය දෙපතුල් ළඟ දන ගහලා වැඳ තුම් වන්නෙමු ඔන් සිලි පැදලා සරණයි සරණයි හිරු දෙවි සරණයි සරණයි සරණයි සඳ දෙවි සරණයි සරණයි මෙහි කත් දෙවියන් සරණයි සරණයි අපහට සෑම දෙවි සරණයි අනොන්න ඊළඟට මම අනේ මට මට ඇහෙනව නේද ඇහෙනව නේද ගැටිස්කන්ගේ මිනිගේ නිසද්ද ඈ ඇහෙනව නේද මේ මේ ළමයි ඔන්චිලාව පයින්න ගමන් හරි අපූර්වට වාරම් කවිත් කියනවලු ඈ කටහඬ වල් මිනිගේ ගෙඩි වගේ ඔය තුන් හතර දෙනාම මේ මේ අර වත්තේ කැලේ ගෙදර හේරතාගේ පැටවු ටික නෙවෙයි. ආහා කොහොමදත් ඔය පැටවු උන්චිලි පදින්ට එන එක වලක්වන්න බෑනේ. නැද්ද? ඔය ආදීන් ඔය ආදීන්. ඒ විතරක් නෙවෙයිනේ. අර ඉස්කෝලේ මහත්තයයි ඉස්කෝලේ හාමිනේ දෙන්නා මේ මුවන් පැලැස්සේ සැරසිලි ගැන එදා මහා උත්සව සභාවේදී කීවට පස්සේ දැන් නොවේ මේවා බලා කියාගන්න මිනිස්සු ඉන්නේ. <laughs> මැනිකේ මේ මුවන් පැලැස්සේ මිනිස්සු කන බොන જાතියේ අල බතල මඤ්ඤොක්කා හුලංකීරිය බුත්සරණ භවභෝග සම්පත් ඈ වී කුරහන් තල මුං කාහා ඉංගුරු මිරිස් බටු වම්බටු ඈ මේ සකල සම්භාරයක්ම අපි මේකේ මේ මුවන් පැලස්සේ අපි ඉතින් මේකෙම ඇතුලේ හදාවවා ගත්ත ඒවා විතරක් නෙවෙයිනේ නේද ඈ ඔය තවත් ඉතින් උඩැක්කියේ පටන් ගැටබෙරය යක්බෙරය දවුල් කම්මැට්ටම මහරබාන අත්‍රබාන ඔය කරකෝන රබාන විරිදු රබාන ඔය යන මේ හැම දෙයක්ම කෝලම් කුට්ටම් වල වෙස් මොහුණු මේ හැම දෙයක්ම අපි අපිම කරගත්ත දේවල් නේ ඈ මේ මුවන් පැලස්ස වන්නි වනාන්තරයේ ගමක් කියලා දන්නවා මිසක් මිනිස්සු මොනවද අපි ගැන දන්නේ ඈ දන්න අතංගෙඩියක් නෑ <laughs> මේක මේ මිනිස්සුන්ගේ වරදක් නෙවෙයිනේ අපිරාලාමි ඈ මිනිසුන්ගේ නෙවෙයි නම් කාගේද මිනිසුන්ගේ ඇහැට පේන්නේ දුක් විඳලා හදලා අවසානයක් කරලා තියෙන බෙරයක් උඩැක්කියක් දවුලක් හරි සබානක් හරි ඉතරයි නොවේ හරි හරි හරි ඉතින් ඉතින් එහෙම නෙමෙයි නෙවෙයි. ඒ කියන බෙරය, උඩැක්කිය, දවුල, රබාන මේ හැම එකක්ම හදලා ඉවර වෙන්න කලින් ආරම්භයේම නමෝ විත්තියේ ඉඳලා අපිම පිළිපදින අපේ පැරණි සිරිත් චාරිත්‍ර විදි තියෙනවනේ අර අපේ රබම් මාමා කියන විදිහට මේ හැම භාණ්ඩයකටම සුදුසු ලී වර්ගයක් කොටයක් ලබා ගැනීම සඳහා සුබ මුහූර්තයකට අනුව දෙවියන්ට බුදුන්ට කරන අදිෂ්ඨාන පූජාවක් තියෙනවා. තියෙනවා තියෙනවා. ඔව් ඒක. එතකොට බෙරයකට නම් කෝස් කොට, ඇහැල කොට හරි කොහොඹ කොට ඈ සබානකට නම් දෙල් කොස්. ඔව් ඔව්. කෝලං කුට්ටමකට නම් කදුරු හෝ රුක්කත්තන මේ ලී වර්ග අදිස්ථාන පූජාවෙන් පස්සේ ලැබුණම ආයි වතාවක් නැකතකට සුබ මුහූර්තයකට අනුව ඒ දව කඳ ලී වර්ග භාවිතයෙන් අවශ්‍ය භාණ්ඩය හදන්න පටන් ගන්නවා. ඕන අහගන්න. මේ වගේ දේවල් ඒ කියන්නේ මොනම සංගීත භාණ්ඩයක්වත් ආවට ගියාට නන්නත්තර වෙලාවල් වල පටන් ගන්නෙ නෑ නෑ නෑ සුබ මුහුර්තයෙන් තමයි පටන් ගන්න ඕ ඕ ඕ අනේ හැබැයි අපේ මැනි කොහොමද මේ විස්තර දැනගත්තේ හැබැයි ඔව් මටත් නම් හරි පුදුමයි අපේ ලොකු මැනිකගේ විස්තරේට <laughs> ඒක නිබන්දිරාල අහලා බලන්නකෝ අපේ රබම් මාමගෙන් ඕවය හදන හැටි තියෙන හැටි සේරෝම සුලමුල විස්තර කියා. ඔව් මේක. ආවට කියාට වේලාවල් වල සෙල්ලම් රබානක් තරමවත් හදන්නේ නැහැ නෝයි. නෑ නෑ. ඔව්. ඕවා හදන කියන විදිය ඒ කියන්නේ භාණ්ඩය හැදෙන්න කලින් කෙරෙන දේවල් ගැන මිනිස්සු අන්දෝ සංසාරයක් දන්නේ නැහැ නෝවේ. ඕ. ඒක ඉතින් මිනිස්සුන්ගේ වරදකුත් නෙවෙයි. ඒකයි මං කියන්නේ. අපේ මණිකගේ විස්තරේ ගැන නම් මටත් පුදුමයි බණ්ඩිරාල. පුදුමයක් නෙවෙයි. මේ මුවන් පැලස්සේ මිනිස්සු ජීවත් වෙන්න කරන කියන හැම දෙයක් ගැනම මම දන්නවා. බැට <laughs> ඔය ah. කිතුල මදින මිනිහා oh. කිතුල් මල බෙහෙත් තියන හැටි ah. ඈ oh. මල් බෙහෙතට ගන්න දේවල් උගමුට්ටි හරි ගස්සන හැටි oh. සේරම දේවල් මම දන්නවා භණ්ඩිරාල <laughs> ඒව ගැන අපි දැනගෙන ඉන්න ඕනේ නෙවෙයි <laughs> කාන්ටාරේ ගහන සද්දෙත් ඇහෙනවා වගේ කතාවෙන් කතාවෙන් අපටත් අමතක වුණානේ නැකතට ඔය නානුගා ස්නානය කිරීම ඈ දැන් වෙලාව හරියගන්නේ මැනිකේ එන්නේ අද මේ ඈ නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසී දැනට මත ඉතින් අපි නිල් පාට ඇඳගන්නේ මේ ඉන්නේ <laughs> වේලාව හරියට 10යි 41ට බටහිර දිසාව බලා හිසට නුගපත්, පයට කරඳපත් තබා සලතෙල් හා නුගපත් විෂ මිශ්‍ර නානුගා ස්නානය කිරීමට වේලාව ආසන්නයෝ. දැන් මේ බණ්ඩිරාල බෝය නානුතෙල් වාජනේ මඩුවට ගිහින් තියාපන්කෝ ඈ කියන්න ඕනේ. ඔය මිනිස්සුත් දැන් මඩුවට ඇවිල්ලා ඇතිනේ. පන්සලේ ගන්ටාර ගැහුවට පස්සේ මිනිසුන්ට සූජානම් වෙන්න පුළුවන්නේ. තව වෙලාව තියෙනවා. තව පැය කාලෙකින් ආයෙමත් ඕන් ගන්ටාරි ගහනවා නැකත් වෙලාවට ඉසතෙල් ගන්නට. මණ්ඩිලාලේ ඔය ඇත්තන්ට කියන්ට වෙලාව ළඟයි. පන්සලේ ගන්ටාරි අයිමත් ගහනකොට නැකතට ඉසතෙල් ගන්නට කියලා. ආ අන්න. හරි මේ කට්ටිය කොහොම මහට එන්න මං කියන්නේ. ආහා දැන් ඉතින් ලෑස්ති වෙන එකයි තියෙන්නේ තේ ඉසතෙල් ගන්නට. ඕ ආ ආ. ඔය පොල් ආ පොලින් පොලින්ද ආ ඕ මම මේ පටන් ගන්නවා මම සබ්බේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීගායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ දැන් ඉහට পায়ට නියමාකාර නුගපත් කරඳපත් තියලා බෙහෙත් තෙල් මිශ්‍ර නානු හිසේ ගා ගන්න හොඳයි ඔය සියලුම දෙනා. හරි දැන් මුළු වරුසයක් පුරාවකටම ඉහෙම් බහින රෝගයක් නෑ මේ කිසිම කෙනෙකුට තේරුණාද? හැමෝටම තුන් රත්නත්‍රයේ සරණයි. හොඳයි හොඳයි. දැන් ඉතින් ගෙවල් වලට ගොහින් හැමෝම නාගන්නවා හොඳයි. ආ යමු යමු හා හා. මේ ගමට ගිහින් ආගමු. හ්ම්. බණ්ඩිරාලේ. මේ ඔය කට්ටිය ගියයින් පස්සේ මඩුව ආස්පස් කරලා මේ පැත්තට එමු බලන්ට. එහෙමයි එහෙමයි ආයිබුවන්ට. මේ ඉලුක් තොරණ පිටුරු මෝරංචුව එනවාර ගොක්කොල ගිරව් ඒවට මොකද කරන්නේ? ඈ සතියක් දෙකක් ඕන්න ඕ යනකම් ඉතින් ඒව හැම්ම තිබිච්චාවෙන් කමක් නැහැ. ඒ මොකද දන්නවද? අර වේරජන්තොට ඉස්කෝලේ ළමයි ඒවා බලන්ට එනවලු. ඔව් ඒවා අයින් කරන්න එපා කියලා ලොකු මහත්තයා පණිවිඩයක් කියවලා තියෙනවා. ඒක හොඳයි ඒක හොඳයි දැනගත්තු එකත් හොඳයි. නැත්තම් ඉතින් අපරාධයක් නෙවෙන්නේ. එහෙනම් ඒ ළමයි මේ සැරසිලි බලලා මේ කලාව ඉගෙන ගනී. ඔව් එහෙනම් ඔය ගොක්කොල ගිරව්. ඒක හොඳ අත්කඩ කලාවක්. අර ඉස්සරහා ඉලුක්මානා තොරණ පිදුරු මිටි වලින් හදාපු මෝ ඒවා අතිම්ම හදාපු සීකර වැඩනේ එහෙනම් ඒ වායේ ඉගෙන ගන්න බොහෝම දේවල් තියෙනවා අපි අපි නැකතට වැඩ ඇල්ලීම 13 වෙනිදා කොලානේ ඔව් රැකී ආරක්ෂා සඳහා පිටත් යාමට කියලා තවත් නැකතක් තියෙනවානේ 18 වෙනිදා තමයි මේ නැකත තියෙන්නේ. ආ ඉතින් අපේ ගම්පලාස්වල ඉතින් නැකතට වැඩ ඇල්ලුවා නම් දිගටම අපි හේන් කුඹුරු වල වතු පිටිවල දිගටෝම වැඩ කළා. ඒ කාලේ අපිට රැකියාවල් වලට පිටත් වෙලා යන්න කියලා වෙන ඉතින් අමුතු නැකත් ඕන වුණේ නැහැ. අපි ඒ කාලේ රැකියාවලට කියලා ඈත තැන් වලට පිටත් වෙලා ගියේ නැහනේ. අපි කවුරුත් හේන් ගොවිතැන් කරගෙන අපේ ගම්වලම අපි ජීවත් වුණානේ නැද්ද බණ්ඩිරාල? ඈ අර බොහෝම ඈත පළාත් වලට රැකියා පත්වීම් දීමත් එක්කම තමයි රැකියා සඳහා පිටත් වෙලා යන්න කියලා ඔය අමුතුවෙන් නැකතකුත් ඕනේ වුණේ. ඕක මේ පස්සේ කාලෙක අලුතෙන් එක්කුරාපු නැකතක් නේ බණ්ඩි කාලේ. හැබැයි ආයිබෝන්න. <laughs> වැඩැල්වීම රැකියා සඳහා පිටත් යාම මේ මේ මේ දෙක කියනකොටත් මේ කාරණේ තේරෙනවා අයිබෝන්. ඔව් ඔව් ඔව් එහෙනම් වැඩ කියන්නේ රැකියාව කියන එක නෝ. එහෙනම් වැඩ ඇල්ලුවා නම් දිගටම කරගෙන යනවා. යනවා. අනික් කාරණේ වැඩ කියන්නේ අල්ලා අල්ලා ඉන්න දේකුත් නෙවෙයි. නෙවෙයි නේ බෝලන් එහෙනම්. අවුරුදු නැකත් චාරිත්‍ර ගැන කල්පනා කරනවා නම් බෑටම වැඩ කියන දේවල් නම් කොහොමටවත් අල්ලල්ලා ඉන්න හොඳක් නැහැ. ඒ කතාව ඇත්ත. ඇත්ත මේ බණ්ඩිරාලි. බණ්ඩිරාලි අර අර කවුද මේ වලව්ව පැත්තේ ඉන්න කෝ කෝ බලන්නකෝ ගැටිසියක් නේද ආ කවුද ඒ කොණ්ඩේ දෙපැත්තට පීරලා එන්නේ හා හා මේ ගෝමරීදුව ඕ ඔය එන්නේ ගෝමරීදු හැබැයි ඉන්න හරි අපූර්ව ලස්සන ගවුමක් ඇඳලා මේ අපේ ගෝමරීදුව ගෞමි පාටට ඇඟේ පාට කැපිලා පේනා නේද නැන්දේ? ඒකයි වෙනස. මේ ගෞව නම් ගෝවරි දුවට හරි අපූර්වයි. හැමදාම අවුරුදු දවසට නැන්ද මාම බලන් ඉන එකේ මෙදාපාර වැරදුනානේ. ගෙදරට පොළොන්නරුවේ කට්ටිය ආවා. කමක් නෑ. මය දුව දාවනේ තෑගිත් අරගෙන. මය දුවට හැමෝටම වාසනාවෙන් පිරුණු නිදුක් නිරෝගී සුබ නව වසරක් වෙනවා. අපිට ඉතින් ඇඳ මාමලගේ ආශිර්වාදේ තමයි වටින්නේ. <coughs> අපේ ගෝමරී දුව මේ අලුත් අවුරුද්දේ ආප්‍රිකකින් කොච්චර හොඳද. <coughs> මේ <coughs> මේ ආව මාමලා බලලයන්ට. හොඳයි හොඳයි දුවේ. දුවට ගෙදර හැමෝටම නිදුක් නිරෝගී සුභ අවුරුද්දක් වේවා හෑ එතකොට මේ දැන් මොකද අප්පච්චිගේ තත්ති දැන් නම් සනීපයි මාමේ ඒකනේ මේ පැනගෙන ආවේ ආ හොඳයි හොඳයි හොඳයි මටත් දැන් මේ මතක් වුනේ. අනේ කොහොමට හරි මහේජන්ත උන්වහන්සේ වඩින අවසාන උත්සවයටවත් ගෝමරිදුවගේ කවි ගායනාවලට කාල වේලාවක් යොදා දෙන්නකෝ. ආ බලමු බලමු. දුවගේ කටහඬත් හොඳයි නෙමෙයි. ඒකාන්තයෙන් මහේජන්ත උන්වහන්සේ දුවට පාදී. මෙහෙමත් දක්ෂ ළමයි මේ මුවන් පැලසේ ඉන්නවද කියලා. අපේ ගෝමරී දුවට උන්නාන්ට ටැග්ගකුත් දෙයි. අපිටත් ඕනන්නේ නම්බුකාර විදිහට මුවන් පැලස්සෙන් දක්ෂ දඟුවෝ ගායනාවට ඉදිරිපත් කරන්ටයි. නේද? දැන් එතකොට මේ ගෝමරී දුවට මතකද ඒ සීපද ටික? මතකයි මාමේ. හොඳට මතකයි. කියන්න දෙකක්. අනේ කියන්ට කියන්ට නේද කියන්ටකෝ. එන්න පුතේ කියන්ට. උඩ දුම්බර උඩහ ගෙදර මැද දුම්බර මැත්තේ ගෙදර පහළ ගෙදර රම්බන්දෙට කියන නෝ කාඩුවයි කියන නෝ කාඩුවයි මිදා පාර අවුරුද්දට අපේ දිහා ආවේ නැ අපෙන් කියලා වතුර පොඩක් අවුරුද්දට බීරේ නැ අවුරුද්දට බීරේ නැ උඩ දුම්බර උඩහ ගෙදර මැද දුම්බර මැද්දි ගෙදර ඉහළ ගෙදර රන් එතනට කියන නෝ කාඩුවයි කියන නෝ කාඩුවයි තව එකක් දෙකක් කියන්න පුතේ සිතාදීයේදි මුලිච්චි වෙලා හැරිලාවත් බැලුවේ නෑ හෝස් ගාලා පපුවේ ගින්න ඇවිලුණාට ඇරුණේ නෑ අන්තකෝ ලස්සන උඩු දුම්දර උඩහ ගෙදර මැද දුම්දර මැත්තේ ගෙදර රම් බණ්ඩෙට රන් එතනට කියන නෝ කාඩුවයි කියන නෝ කාඩුවයි ලස්සනයි නේ බුලත් හුරුළු දුන්න වැටි නෝකාඩු මකර කටි තරහ මරහ දැන් මොකටි කාගෙත් තැනි කැවුම් කටි කාගෙත් තැනි කැවුම් කටි උඩ දුම්බර උඩහ ගෙදර මැද දුම්බර මැත්තේ ගෙදර පහළ ගෙදර රම්බන් දෙට කියන නෝකාඩුවයි කියන නෝ කාඩුවයි බුලත් හුරුළු දුන්න වැටි නෝ කාඩු මකර කටි තරහ මරහ දැන් මොකටි කාගෙත් පැණි කැවුම් කටි කාගෙත් පැණි කැවුම් කටි බොහොමත්ම අපූර්වයි මං හිතුවේ නෑ ගෝමරී දුවට මෙච්චර හොඳට කවි සින්දුවක් කියන්න පුළුවන් කියලා <coughs> අවුරුද්දට ගැලපෙන මේ තරම් හොඳ කවි ගායනයක් ඔය තරඟවලදී කිසි ගමේ කියලා නෑනේ. <laughs> ආයේ ජන්ත උන්නාන්සේ එන උත්සවයට මේ අපේ ගෝමරී දුවගේ සින්දුව නම් කියන්ටම ඕනේ. මේ දැන් දුව තරගෙන් තේරුණයි කියලා හිතාගෙන මේ කවි සින්දුව තවත් හොඳට පුරුදු වෙන්න තේරුණාද? මම නම් හිතුවේ මාමේ මටත් වඩා හොඳ දක්ෂෝ තේරිලා ඇති කියලා. නෑ අනේ <laughs> දුව තරම් දක්ෂයේ හිටියෙම නෑ. ඇරත් මේ ඒ කිව ඒවා ඒ අවුරුද්දට ගැලපුණෙත් නෑ නෝවේ. ඒ නිසා දුව අපි කොහොම හරි මේ උත්සවයට තෝරගන්නවා. අනේ මාමටයි නැන්දටයි නම් ගොඩාක් පිං. හරි හරි මයිදුවේ හරි හරි. දුව අවුරුදු නෝක්කාඩුව ගැන කියලා හරි අපූර්වට නෑදෑයෝ සමාදාන වෙන හැටිත් කිව්වා. මං කැමති අන්න ඒකටයි. මේ තව ඔය අවුරුද්දට සම්බන්ධ එකක් නේ නෑගන් යාම කියන්නේ. ඒක හරි. ඒ වැඩෙන්නම් දුවේ අපටත් බරපතලම නෝක්කාඩුවක් එනවා එනවාමයි. ඕන් ගෝමරි දුවේ. නැන්දලට නම් කිසි කෙනෙක් නෝක්කාඩුවක් කියයි කියලා මං හිතන්නේ. එහෙයි දුවේ. මාමණ්ඩිට තියෙන ආණ්ඩුවේ රාජකාරි දිහා බලනකොට කටක් කැරලා වචනයක් කියයිද කෙනෙක්. අය අම්මා කිව්වා හරියට හරිනේ ඈ. කටේ මසුරන් දාන්න වටිනවා මගේ දුවගේ. මේ ගෝමරී දුවට තරම්වත් මේ මැනිකෙට හිතන්න බැරිය කියන්නේ මට පුදුමේ. ගෝමරී දුවේ ඔය නෑදෑයෝ කියන්නේ උන් රාජකාරි වැඩ කියලා ඉවසන්නේ නෑ නෝවේ. උන්ට රාජකාරි වලින් ඇති වැඩක් නෑ. උන් වෙලාව ආවම කියන්න ඕනේ ආඩපාලි නෝකඩු සේරම කියලා. මං කියන්නේ ඒකයි. ඔය කතාවට මැදි වෙන්න ගියොත් මට වෙලාව යනවා. අප්පච්චිත් බලාගෙන ඇති. මං එහෙනම් යන්න නැන්දේ. දුවට බොන්ටවත් මොකුත් දෙන්න බැරි වුණානේ අවුරුදුත් එක්ක. ඈ නෑ මාමි මං දැන් මේ ලොකු ගායන තරඟයකට තෝරගත් එකම ලොකු සංග්‍රහයක්. මට ඒකම ඇති. මම වෙන වෙලාවක එන්නම්කෝ. හොඳයි හොඳයි හොඳයි. ගිහින් එන්නකෝ. මේ මහා කලබල වැඩ. ආන් යන්ටත් යනවා. මේ කෙල්ල ඔය උත්සවයට තෝරා නොගත්තොත් අපේ මුළු තරගෙම්ම වැඩකුත් නැහැ. නැද්ද මං අහන්නේ? උදු පුදුම මිහිරි කතාඩක් නෙවෙයි තියෙන්නේ. ඒ නිසාමයිනේ මේ ළමයාව ගන්ට කියලා මම මුලින්ම කිව්වේ. හරි හරි ඒ වැඩේ දැන් හරි. ඕ. ඒත් එක්කම අනිත් වැඩේ හරියන්ට ඕනේ. ඈ මොකද්ද මොකද්ද අනිත් වැඩේ කියන්නේ? නෑ ගන්යාම. වෙන මොකවත් නෙමෙයි. නෑ ගන්යාම. හ්ම් හරි හරි හරි හ්ම් මුවන් පැලස ගුවන් විදුලියට රචනා කරන්නේ කලාශූරී මුදලිනායක සෝමරත්න අද මුවන් පැලස්සේ රංගපෑම් ආරච්චිලා විජේරත්න වරකාගුඩ මණිකේ ශීලා පරණමානගේ වෙදරාළ උලපනේ ගුණසේකර බණ්ඩිරාල සෝමසිරි චන්ද්‍රසේන උක්කුමණිකේ ප්‍රියන්තනී ගමගේ යහම්පත් ගෝමරී දිල්කා විමර්ශනී හඳුවල සොබනී අනුෂා මොහන්දිරම් සමග ප්‍රභාශ්‍රී සෙනවිරත්න, කමල් ගමගේ සහ රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් මුවන් පෙනස නිෂ්පාදනය නන්දා ජයමාන